ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. සංසං ඒතං සංසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝප විපටින් සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු ප්‍රතිින් අතහැර දැමීම සංහාක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානයි අතිපූජනීය මහෝපාද්‍යය ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 24 වන දේශනයයි මේ. ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් සංඥාව සහ මනස සහිත බඹයක් පමණ වූ මේ සිවුර තුලින්ම පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කෙරෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ භාෂිතයක් ඊවර දේශනයේදී අප රෝහිතස්ස සූත්‍රයෙන් මතු කරගත්තා. සම්මුති ලෝකය ලෝකයක් හඳුනා ගැනීමට මැන ගැනීමට උපකාර වන සලායතනියම ආයතන සයම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට ලෝකේ නමින් හඳුන්වනවා. ඒ නිසා ඒ සලායතනයේ Nirodhayම ලෝක Nirodhaya හැටියට ධර්මානුකූලව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙනවා. මේ ලෝක Nirodhaya නම් වූ මේ தত্ত্বය තමයි අර අසංඛත ධාතු නමින් හැඳින්වෙන්නේ. මේ සංඛත වූ ලෝකයේ කෙලවර තමයි ලෝකයේ නිරෝධය අසංඛත ධාතුව නමින් හැඳින්වෙනවා. ඔය නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල අත්ථි වික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං ආදී ඒ සූත්‍රවල කියවෙන ඒ අසංඛත తත්වය අර සංඛත වූ ලෝකයේ කෙලවර වන මේ සලහායතන නිරෝධයයි. එතකොට මේ කියන ලෝකාන්තය මේ කියන ලෝකයේ කෙලවර අර ගමන් කිරීමෙන් දැකිය හැකි කෙලවරක් නෙවෙයි. මේ කෙලවරට මේ කෙලවර ඒ දැකීමට අර රෝහිතස් ඍෂිවරයා අවුරුදු 100ක්ම ඊතල වේගයෙන් ගමන් කළා. නමුත් ඒ ලෝකයේ කෙලවර දකින්න බැරි වුණේ මක් නිසාද? ඒ රෝහිතස් ලෝකයේ කෙලවර සොයන්ට ගමන් කළේ ලෝකයක් අරගෙනමයි. ක් නිසාද මේ සංඥාවත් මනසත් සහිත කලායතනෙම ලෝකය වෙන නිසා ඒ ලෝකයක් අරගෙනමයි රෝහිතස් ඍෂිවරයා ගමන් කළේ. ඒ නිසා අතර අතරමඟදීම කලුරිය කරන්ට සිද්ධ වුණා ලෝකයේ කෙලවරක් නොදකම. ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ඒ නොදැකිය හැකි ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධයෙන්ම පෙන්වා වදාලා ඒ බව අපට හෙළි වෙනවා අපි කලින් අවස්ථාවක සාකච්ඡා කළ ඔය උදාන පාළියේ පාටලිගාමිය වගේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර වලින් දැන් නිදසුන් වශයෙන් කියනවා නම් අර තුන්වන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය අත්තිබික්‍රේ තදායතනයන් ආදී වශයෙන් ආරම්භ වෙන මේ සූත්‍රය අගහරි සූත්‍රයේ අගහරිය කියවෙනවා తත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදාමින ගතින් නචිතින් නචුතින් නඋපත්තින් අපපතිත්තං අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා. ඒ කියපු ඒ ආයතන නාමයෙන් හඳුන්වන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කිසිවක් නැති ඒ తත්වේ එහි ආගතින් ඒමක් හෝ යාමක් හෝ නැත නැතයි කියමි. සතරපාහන් වික්‍රේ නේව ආගතින් වදාමින ගතින් ඒමක්ද නැතයි කියමි යාමක්ද නැතයි කියමි සිටීමක්ද නැතයි කියමි ත්‍ෘතියක් උත්පත්තියක් නැතයි කියමි ප්‍රතිෂ්ඨාවක් අපතිත්තං අපවත්තං අනාරම්මණං ඒවේතං පිළිටීමක් පැවැත්මක් අරමුණක් නැති ඒ තත්වයේම දුකෙහි කෙලවරයි කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දෙන දැක්ුවා එතකොට මෙන්න මේ මේ කියආපු මේ ගමනේ කෙලවර ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ගමනේ කෙලවර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අසලායතන නිරෝධයෙන් දක්වා වදාලා තවත් ඒ වගේම දැන් හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ ඒ උදාන පාළියෙම හතරවෙනි පාටලිගාමී වර්ගයේ හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ සඳහන් වෙනවා නිසිතස්සහි චලිතං නිසිතස්සහි චලිතං අනිසිතස්ස චලිතං නැත්ති චලිතය සති පස්සද්ධි පස්සද්ධියා සති නැති නොහෝති නැති ආගති ආගති ගති නොහෝති ආගති ගතිය සති චතුූපාතෝ නොහෝති චතුූපාතේ සති නේව ඉද න හුරං න උභයමන්තරේ සේවන්තෝ දුක්ඛස්ස නිශ්චිතස්සෙහි චලිතං යමක් මත රඳා සිටින්න හුටයි සැලීමක් සැලවීමක් ඇතිවන්නේ ඒ නිසා යමක් මත රඳා නොසිටින්න හුටි යමකට යමක නොයලුන හුට එවැනි ඒ සැලීමක් නැත චලිතය සතිපස්සද්දී ඒ සැලීමක් චලිත වීමක් නැති කල්ලි පස්සද්ධිය ඇති තන්පත් බව ඇත පස්සද්ධිය සති නැති නොහොති ඒ පස්සද්ධිය ඇති කල්ලි නැඹුරු වීමක් නැත නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නොහොති. ඒමක් සහ යාමක් කියලා දෙකක් නැත. ඒ වගේම ආගති ගතිය නොහොති චුතූපපාතෝ නොහො ආගති ගතිය ආසති චුතූපපාතෝ නොහොති. ඒමක් යාමක් නැති කල්හි චුතියක් උත්පත්තියක් කියන දෙකක්ද නැත. චුතූපාතය අසති නේවිද නහුරං න උභයමන්තරේ. චුතූපපාත කියලා දෙකුත් නැත්නම් මිහික් කියලා දෙයක් නැහැ. එහෙක් එහෙක් කියලා දෙයක් නැහැ. මේ දෙක අතර කියලා තැනකුත් නැහැ. මෙයම දුකෙහි කෙලවරයි. ඔන්න ඒ විදිහට ඊටාම ගැඹීරාර්ථයකින් ඒ ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා කළා වදාලා ඒ ගමනින් දැක්කිය හැකි දෙයක් නෙවෙයි අර ප්‍රඥාවෙන්න ඒ ඇත්ත වශයෙන්ම අර ගමන පිළිබඳ ප්‍රඥාප්තිය සමතික්‍රමණය කිරීම ඉක්මවීමෙන් අර කියාපු අර සලායතන නිරෝධත්වයේදී එතකොට අර ලෝකයක් අරගෙනමයි අර රෝහිතස්ස අර ලෝකයාන්තය සොයන්න ගියේ. ඒ වගේම තවත් අනුවන ක්‍රියාවක් කළ රෝහිතස්ස මේ මරණය මරණයෙන් බේරීමට නැත්නම් මරණය නැති තැනක් සොයාගෙන ගමන් කළා. ඒකත් ගමන් කිරීමෙන් නොදකිය හැකි එකක් බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මක්නිසාද අර රෝහිතස්ස ගමන් කළේ මාර්යාත් අරගෙනමයි. මාර්යාත් සමගමයි මරණය මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ. අපි එහෙම ප්‍රකාශ කරන්නේ දැන් රාජ සංයුක්තයේ රාජ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අසනවා. මාරෝ මාරෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ මාරෝති උච්චති ස්වාමීනි මේ මාර්යා මාර්යා කියලා කියනවා. කෙතකින් මාර්යා නම් වෙයිද? එයි කියන ලැබෙයිද? එතකොට බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර රූපේ කුරාජ සති මාරෝ ආස්ස මාරේතාවා යෝවාපන මීයති තස්මාතිය රාධ රූපං මාරෝතිපස්ස මාරේතාතිපස්ස නියතිතිපස්ස රෝගෝතිපස්ස දණ්ඩෝතිපස්ස සල්ලන්තිපස්ස අගන්තිපස්ස අභූතන්තිපස්ස යේනං ඒවං පස්සන්ති තේ සම්මාපස්සන්ති රාද රූපේ ඇති කල්හි මාරේක් හෝ මරන්නෙක් හෝ මැරෙන කෙනෙක් හෝ වන්නේය එම නිසා රාද රූපයම මායя හැටියට මරන්නෙක් හැටියට මැරෙන්නෙක් හැටියට මැරෙන කෙනෙක් හැටියට දකිමි. ඒ වගේම රෝගයක් හැටියට උලක් හැටියට ව්‍යසනයක් හැටියට ව්‍යසනයටපත් වූ දෙයක් හැටියට ඒ විදිහට රූප ස්කන්ධය දෙස බලව. යම් කෙනෙක් මෙසේ දකිද්ද ඔහු මනමින් දකිත. ඔහු සම්‍යක් දර්ශනයෙන් යුක්තය. ඒ විදිහටම රූප පිළිබඳව වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම එතකොට ඒ ධර්මානුකූලව මාරේ හැටියට එතෙන්දි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අපි කිව්වේ මේ ඒරෝහිතස්ස මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ මාරයත් සමග මේ කියලා. මෙන්න අපිට පෙන්නවා මේ කියන උපාදානස්කන්ධ මේ රූප වේදනාදී අල්ලාගෙන සංහාවෙන් අල්ලාගෙන සිටින තාක් මාරේ මරන්නේ මැරෙන්නේ සිටින බව ඒ නිසාම ඒවා අතහැරීමෙන් මායාවෙන් මිදුණු, මරණයෙන් මිදුණු අමරණීය කෙනෙක් බවට පත් වෙනවා. අර රහතන් වහන්සේ මෙලොවම අමරණීය මේ ජීවිත මෙහිදීම අමරණීය தත්ත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළේ ඒකයි. මෙතන තිබෙන ධර්මතාව කලිනුත් අපි අර ප්‍රතිසමුප්පාද ධර්මදේශන පිළිබඳව විස්තර කරන අවස්ථාවල් ප්‍රකාශ කළා. අර භද්‍රාවුද සුත්තනිපාතේ අටක වර්ගයේ භද්‍රාවුද භද්‍රාවුද පාරායන වර්ගයේ භද්‍රාවුද මානව පුච්ඡාවේ Uh, කදාතාවත uh, කොටසක් අපි දැන් මතක් කරගනිමු යම් යම්හි ලෝකයේ උපාදීයන්ති තේනේම මාරෝ අන්වේති ජන්තු uh, ලෝකස් ලෝකයේහි යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලා ගනිද්ද එයින්ම මායයා මිනිසකු සත්වයෙකු පසුපස එයි එතකොට මේ උපාදානියම නිසාම භවය ඇති වෙනවා භවය නිසා ජාති ජරා මරණ ආදී ඒ ඒ කියපු ඒ ප්‍රඥප්ති වශයෙන් ඇති වෙන ඒ සත්ව සමූහයම ඒකම ඇති වෙනවා. ගන්හාව උපාදානිය නිසා. අන්න ඒ අර්ථයෙන් ඒ ගැඹුරු අර්ථයෙන් තමයි එතකොට මේ පංච උපාදානස්කන්ධයම මායя හැටියට බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ. එපමණක් නෙවෙයි. මේ සලායතනෙම ආයතන සයම මායාවේ පාලනය යටතේ ඉතිවෙන්නේ. අපිට ඒක හිලි වෙනවා මායාවේ වචනයෙන්ම වාර සංයුත්තේ සංයුත්ත නිකාය සගතක වගේ මාර්ග සංයුත්තේ හස්තක සූත්‍රයෙන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිබ්බාන පටිසංයුක්ත ධර්ම දේශනාවකින් වික්ෂුන් වහන්සේලා උත්සාහවත් කරමින් සිටින සිටින විට මාරයා මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කළා දැන් ඉන්න මේ ශ්‍රමණ ගෞතමීන් මේ විදිහට ධර්ම දේශනා කර කර ඉන්න සංඝයා වහන්සේලා බොහොම සමන් අවධාන සාවධානව අන්දීගෙන ඉන්නවා මම යන්න ඕන මේ මේ අයගේ නුවණක වනසාලන්න විචක්කුකම්මාය කියලා එහෙම හිතාගෙන මායя ගොවි වෙහසක් මවාගෙන ගොවිගේ දේශයක් මවාගෙන ලොකු නඟුලක් කරගහගෙන දිග කෙවිතක් අතින් අරගෙන අවුළු මුකෙසින් මඩ වැකුණු පයින් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන තැන ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා අපි සමන බලිවද්දේ අද්දස මහන ගොනුන් දැක්කද එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාර්ය තමා තමා මාර්ය හඳුනගත්ත බව හෙළි කිරීමට තමන් වහන්සේ මාර්ය මාර්ය හඳුනගත්ත බව හෙළි කිරීමට මේ කිම්පන පාපිම තේ බලිරද්දී පවිත නුඹට මොන නුඹට මේ ගවයින්ගෙන් නුඹට ගොනුන්ගෙන් නැති වැඩක් කුමක්ද වැඩේ කුමක්ද කියලා එහෙම ප්‍රශ්න කළා. එතකොට මාර්යා දැනගත්තා ඉතින් දැන් අඳුනගත්තා කියලා ඒ අවස්ථාවේ මාර්යා තමගේ හපංකම් ප්‍රකාශ කරනවා මමේව මමේව සමන චක්කු මම රූපා මම චක්කු සම්පස්ස විඥානායතන උහින් මේ සමන ගන්නවා මොක්ඛති මහන අස මගේය රූපයොත් මගේය රූපෙනුත් මගේය ඒ වගේම චක්කු සම්පස්ස විඥානායතනයත් මගේය මහන නුඹ කොහි ගිහිල්ලා මගෙන් බේරෙන්නේ නැද ඒ විදිහටම අනිකුත් ආයතන පිළිබඳව අර විදිහෙන් ප්‍රකාශ වෙනවා මාර්ය. මමේව සමන සෝතං මම සද්දා මම සූත් සම්පස්ස විඥානායතන කුහින්නේ සමන ගන්තුවාම ප්‍රතිආදි වශයෙන් අවසානයේ මන ආයතනය දක්වාම ප්‍රකාශ කරනවා. මමේව සමන මනෝ මම ධම්මා මම මනෝ සම්පස්ස විඥාන ආයතන කුහින්නේ සමන ගන්සෝ මොක්ඛති ඔය විදිහට මාර්ය අසුහාම බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර කවේද කවේද පාපින චක්කු තව රූප තව චක්කු සංපස්ස විඥානායතන යත්ථච පාපින නත්ති චක්කු නත්ති රූප නත්ති චක්කු සංපස්ස විඥානායතන අදති තව තත්ථ පාපින ඒකේ අදහස ඔව් පවිත නුඹේම තමයි මේ ඇස නුඹේම තමයි මේ රූපය නුඹේම තමයි මේ චක්කු සංපස්ස විඥානායතනය නමුත් පවිත යම් තැනක දිහාම යම් තැනකට යම් තැනක මේ ඇසක් නැද්ද? රූපයක් නැද්ද? සත්‍යසම් පස්ස විඥානයක් නැද්ද? එතනට නුඹට කිට්ටු වෙන්න බෑ. එතන නුඹගේ අගතියයි. නුඹට යන්න බැරි තැන. කියලා මේ විදිහට අර ආයතන හය පිළිබඳව ප්‍රකාශ කළා. අස්කන්නාකාදී ඒ සියලුම ආයතනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර මාර්යා 80 ප්‍රශ්නයට ගැලපෙන හැටියට පිළිතුරු දුන්නා. මෙන්න අපිට තේරෙනවා මේ සූත්‍රයෙන් මේ මායයට යන්න බැරි තැනකුත් තියෙන බව. මේ බැරි තැන කුමක්ද? ප්‍රසලායත නිරෝධ සත්‍යයමයි. ප්‍රත්‍යක්ෂ කරගත හැකි ආයතන නාමයෙන් සමහර විට හඳුන්වන අතිවික්‍රය කදායතන ආදී නිබ්බාන පටිසංයුත් සූත්‍රවල දක්වන සලායත නිරෝධත්වයයි. ඒ සලායත නිරෝධයම තමයි පపంచ නිරෝධ, පపంచ භූපසම, නිප්පపంచ ආදී නම් වලින් හැඳින්වෙන්නේ. අපි අර කලින් අවස්ථාවක සාකච්ඡා කළ අර මහා කොටිත සූත්‍රයේම ඡන්නං ආවුසෝ පස්සායතනං අතේස විරාග නිරෝධා ප්‍රපංච නිරෝධෝ ප්‍රපංච රූපසමෝ ආදී වශයෙන් ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ ස්පර්ශ ආයතන හයෙහි නිරුද්ධ වීමම ප්‍රපංචයේ සංසිඳීමයි ප්‍රපංච නිරෝධයයි ඒකමයි නික්කපංච தත්ත්වය අර යාමි ජාති ජරා මරණ ආදී සියලුම සංකල්ප තියෙන අර ප්‍රපංචයේ නික්කපංච தත්ත්වය කිසිවක් නැහැ අන්න ඒක නිසා තමයි මේ නික්කපංච වූ ඒ తත්වයයි මායයට කිට්ටු වෙන්න බැරි. එහි මේ අස කන්නාසාදී මේ ආයතන හෝ ඒවායි අරමුණු ඒ කිසිවක් නැහැ. එතකොට මෙන්න මේන් අපිට පේනවා මේ සලායතන නිරෝධයෙන් මේ කියාපු මේ මායයට කිට්ටු වෙන්න බැරි තැන බව. ඒ මායයෙන් ලබන විමුක්ති తත්වයයි. මෙලෝදීම ලැබිය හැකි తත්වයක් හැටියට. මේ සලායතනය නිත්‍ය සංඥාව මත ගෙද නැගුණා. මේ ආයතන හයම ගොඩනැගිලා තිබෙන්නේ නිත්‍ය සංඥාව උඩයි. ඒක නිසා මේ සලායතන නිරෝධයට ලංගිය හැක්කේ මේ සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ අනිත්‍ය සංඥාව පිහිට කරගෙන අනිත්‍යානුපස්සනාව පිහිට කරගෙන මේ සලායතන නිරෝධයට උපකාර වන ඊකාමත්ම සියුම් අනිත් සියුම් අනිත්‍යානුපස්සනාව සලායතන වර්ගයේ සංයුතනිකාය සනායතන වර්ගයේ දෙවෙනි ද්වයන් සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවෙනි ද්වයන් සූත්‍රයේ ඊ타මත්ම චිත පිළිබඳ ඊ타මත්ම ගැඹුරු දර්ශනයක් ගෙන එන මේ ද්වයන් සූත්‍රයේ මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ. ද්වයන් කියන්නේ දෙකක් කියන එක. එතකොට ඒ සූත්‍ර දෙකක් තිබෙන සූත්‍ර දෙකක් තිබෙනවා. මෙතන මේ දෙවෙනි සූත්‍රයේ ද්වයන් දෙක්කවේ පටිච්ච විඥානං සම්භෝති කතංච වික්‍රේ දයං පටිච්ච විඥානං සම්භෝති චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කු අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී රූපා අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤතහ භාවිනෝ ඉච්ඡේතං දයං චලංචේ වයංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී චක්කු විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහ භාවී අනිච්ඡං පන අනිච්ඡං පන වික්‍රේ පච්චයන් පටිච්ච උප්පන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති යකෝ වික්‍රේ ීමේ සම්පින්නම් ධම්මානං සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති වික්‍රේ චක්කු සම්පස්සෝ චක්කු සම්පස්සෝපි කෝ වික්‍රේ අනිච්චෝ විපරිණාමය අඤ්‍යතහා භාවි යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු සම්පස්සස්සෝ උපාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමය අඤ්‍යතහා භාවි අනිච්ඡං කෝපන පච්චයන් පටිච්ච උප්පන්නං චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිසති. පුට්ඨෝ චේත පුට්ඨෝ වේදේති. පුට්ඨෝ චේතේති පුට්ඨෝ සංජානාති. ඉත්තේතේපි ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිමාණෝ අඤ්ඤතාවාවිනෝ. එතකොට මෙතන මේ දිගටම අර අනිත්‍යතාව හංගවන වචන පද රාශියක් තිබෙන බව සාමාන්‍ය අහගෙන ඉන්නකොට උනත් තේරෙනවා. දෙයන් වික්‍රේ පටිච්ච විඥානං සම්භෝති මහණෙනි දෙකක් නිසා විඥානය හටගනී කෙසේද මහණෙනි කතන්ති වික්‍රේ දෙයන් පටිච්ච විඥානං සම්භෝති කෙසේද මහණෙනි දෙකක් නිසා විඥානය හටගන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන එසත් රූපයෙන් නිසා චක්කු විඥානය හටගන්නවා ඊළඟට ප්‍රකාශ කරනවා මේ දෙක අතරින් චක්කු අනිච්චං විපරිණාමී අඤ්ඤතාවාවි. ඇස අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි අන්‍ය ආකාරයකට පත් වෙන සුළුයි රූපානිත්‍ය විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ රූපේන අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍ය ආකාරයකට පත් වෙන සුළුයි ඉත්තේතං දයං චලංචේව වයංච අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි මෙතේ මේ දෙකම චලං ඒ ජම් වැඩගත් වචන චලං සැලෙන සුළුයි චලිත ස්වභාවය චලිත වෙන ස්වභාවයෙන් යුක්තයි චලං චේව වයං ගෙවි යන ස්වභාවයෙන් යුක්තයි චලන්තය වයන්ත අනිත්‍යං ඒ වගේම අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත්වන සුළුයි ඊළඟට චක්කු විඥානං භික්ඛවේ අනිත්‍යං විපරිණාමියඤ්ඤතා භාවී ඒ වගේම චක්කු විඥානයක් අර දෙක නිසා ඇති වෙන චක්කු විඥානයක් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත්වන සුළුයි යෝපීත යෝපිපච්චයෝ චක්කු විඥානස උපාදාය සෝපීත සෝපච්චයෝ අනිත්‍යෝ විපරිණාමියඤ්ඤතා භාවී යම් හේතුවක් ප්‍රත්‍යය චක්කු විඥානය පහළ වීමට තිබේද යම් චක්කු විඥානය යම් හේතුවක් ප්‍රත්‍යක් නිසා පහළ වේද ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් අර වගේම අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත්වන සුළුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා අනිච්ඡං කෝපන වික්කවේ පත්‍යම් පටිච්ච උපන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති අනිත්‍ය වූ ප්‍රත්‍යක් පිහිට කරගෙන ඇතිවන්නා වූ චක්කු විඥානය කෙසේනම් නිට්ටවන්නේද ඊළඟට යකෝ පණ බික්කවේ මේසං ධම්මාණං තින් මේසං තින්නම් ධම්මාණං සංගති සම්නිපාතෝ සංවායෝ මේ කියපු ධර්ම තුනේ ඒ කියන්නේ ඇසත් රූපයක් චක්කු විඥානයක් කියන මේ මේ තුනෙකින් එක්වීම සංගති සම්නිපාතෝ එක් රැස්වීම සමவாயෝ එකමුතු වීම එක්වීම එක් රැස්වීම එකමුතු වීම බොහෝ දුරට සමානාර්ථවත් පද මේ මේ තුන එකතු වුණාම ඒකට සංපස්ස. ඒකට චක්කු සංපස්ස කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට චක්කු සංපස්සෝපි භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතාවා වෙනවා. චක්කු සංපස්සයත් ඒ වගේම අනිත්‍යයි විපරිණාම වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. යෝපි හේතු යෝපිපච්චයෝ චක්කු සංපස්ස සුප්පාදාය සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතාවා චක්කු සංපස්සය හැට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවක් ප්‍රත්‍යතර වගේම අනිත්‍ය විපරිණාමී අඤ්ඤතාවාදී ඊළාට අනිත්‍ය වූ ප්‍රත්‍යක් ඇති නිසා හට ගන්නා චක්කු සම්පස්තය කෙසේනම් නිට්ටවන්නේද කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා. ඒ විදිහට ඊළාට කුත්තු වික්කවේ වේදේති ස්පර්ශ කරන ලදුවේ පිදී කුට්ටෝ චේතේති ස්පර්ශ කරන ලද්දේ චේතනාවක් ඇති කරයි සිතයි කියන එකයි සිතයි කුට්ටෝ සංඥානාති ස්පර්ශ කරන ලද්දේ හඳුනාගන්න ඒ කියන්නේ වේදනා චේතනා සංඥා කියන ධර්ම අර ස්පර්ශය නිසා ඇති වෙන්නේ. ඊළඟට ඉත්ථේතේපි ධම්මා චලාචේව වයාච අනිච්චා විපරිණාම විපරිණාමිනෝඤ්ඤතහ භාවිනෝ. මෙසේ මේ ධර්මයෝද මේ වේදනා, චේතනා, සංඥා ආදී මේ සිළුම ධර්මයෝද අර වගේම සැලෙන සුළුයි චලාචේව වයාච ගෙවි යන සුළුයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. ඔන්න ඔය විදිහ අර අනිත්‍යතාව ඒ හිතකින් අනිත්‍ය අනිත්‍යානුපස්සනාව ඉදිරිපත් කරන වටිනා සූත්‍රයක් ඒක. ඉතින් මේන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මෙතන පටිච්ච සමුප්පාදයයි මේ සලායතන ආශ්‍රයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ලෝකේ ගොඩ නැගෙන හැටි. ගොඩ නැගෙන්නේ නිත්‍ය දේවල් උඩ නෙවෙයි. ඔක්කොම අනිත්‍ය දේවල්, සැලෙන සුළු, වෙනස් වෙන සුළු, අන්‍යාකාරයකට පත් වෙන සුළු දේවල් උඩයි මේ ලෝකේ ගොඩ නැගිලා තිබෙන්නේ. මේ මහත් ලෝක සංඥාව ගොඩ නැගිලා තිබෙන්නේ. ඒක යටපැත්තුවයි මේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ හැම එකක්ම සැලෙන සුළුයි, වෙනස් වෙන සුළුයි, අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. එතකොට දැන් ලෝකේ සාමාන්‍යයෙන් දැන් ඔය ඉන්ද්‍රිය සංවරය ගැන කියන සූත්‍ර වලින් එහෙමත් බොහෝ විට ප්‍රකාශ කරනවා න නිමිත්තක් ගාහි නානිවංජනක් ගාහි ආදී වශයෙන් දැන් යම් යම් අස්කන්න ආසාදීන් ලැබෙන ඒ අරමුණු පිළිබඳව නිමිති ගැනීම නිසා සිදුවන්නේ කුමක්ද ආශ්‍රවයන් ගලාගෙන පටන් ගන්නවා මක් නිසාද මේ නිමිති ගැනීම කියන එක නිත්‍ය සංඥාව නිසා සිදුවන්න. එතකොට නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීමක් වෙනවා. ඒ නිමිති ගැනීම නිසාම අර ආශ්‍රවයන් දලාගෙන එනවා. සංහා මාන දිච්චි ප්‍රපංච ගොඩ ගෙනෙනවා. මෙන්න මේ විදිහටයි ලෝකයක් ගොඩ නැගෙන්නේ. උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. ඊළඟට ඒ අනිත්‍යත් බැලුවොත් අපි අනිමිත්ත සමාධියට උපකාර වන්නා වූ අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන්නේ අර නිමිති වලින් මිදීම. ඒ නිසාම ඒ නිමිති නිමිති වලින් මිදීමේ ඒ සම්මර්ෂණය නිසා සම්මර්ෂණ ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුණේ පරාමර්ෂණයක්. නිත්‍ය සංඥාව නිසා පරාමර්ෂණයක්. දැඩිව දැඩි කොට අල්වා ගැනීම සංහාමාන දික්ටි වශයෙන් දෙඩිකට අල්වා ගැනීමක් ඇති වෙනවා ප්‍රපංච ඇති වෙනවා ප්‍රපංච සංඥා සංඛාවලට යටවන ස්වභාවයක් ඒ ප්‍රපංච සංඥා නිසා ඇති වුණු ඒ ලෝක නිරුක්ති ලෝක වෝහාර ලෝක ප්‍රඥාප්තිය වලට යටවන ස්වභාවයක් පුද්ගලයා තුල තියෙනවා අනිත් අතට අනිත්‍ය සංඥාව නිසා කෙනෙකු අර අර නිමිති වලින් මිදීමට පටන් ගන්නවා ආශ්‍රවයන් ගලාගෙන ඒම වැළැක්වෙනවා අනිත්‍යානුපස්සනාවේ ඒ වගේම තණ්හා මාන දික්ක ප්‍රපංච අඩු වෙන පටන් ගන්නවා අන්න ඒ විදිහේ ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අර නීති ගැනීම නිසා, නිත්‍ය සංඥාව නිසා පරාමර්ශණය, අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන සම්මර්ෂණය, විදර්ශනාවට උපකාර වන්නා වූ දෙයක්. ඔය විදිහට කල්පනා කරලා බැලුවත් එතකොට මේ අනිත්‍ය අනුපස්සනාවෙන්ම මුළු මහත් ඒ දුක්ඛ සංදේම නැති කරන්න පුළුවන් බව පෙනී යනවා. ඒක තවත් වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා ඡන්ද සංයුත්තේ ඡන්ද සංයුත්තේ අනිත්‍යතා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීති සබ්බං රූපරාගං පරියාදීති සබ්බං භවරාගං පරියාදීති සබ්බං අවිජ්ජං පරියාදීති සබ්බං අස්මිමානං පරියාදීති සමූහಂತಿ මහණෙනි අනිත්‍ය සංඥා වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සියලු කාම රාගය ගෙවාලයි සියලු සියලු රූප රාගය ගෙවාලයි සියලු භව රාගය ගෙවාලයි සියලු අවිද්‍යාව ගෙවාලයි සියලු අස්මිමානය ගෙවාලයි සියලු අස්මිමානය මුලිනු කොටා දමන ගෙවාලයි මුලිනු කොටා දමන කියලා මේ විදිහට අර අනිත්‍ය අනුපස්සනාවෙන් මේ මුළු මහා දුක්ඛ ස්කන්ධයෙන්ම නිවීමට මාර්ගය සැලසෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක අපිට එතකොට ඉතාමත් පැහැදිලිවම ඒ පැහැදිලිවම පේනවා අර අර දොයන් සූත්‍රයෙන් මේ කියපු මේ ඡල ස්වභාවය මෙතන මේ ඡලං වයං ආදී වචන වලින් අපිට පෙනෙනවා මේ මුළු මහා තීන්ද්‍රිය ඥානය ගොඩනැගිලා තිබෙන එක්තරා විදියක අර විපල්ලාස නිසා නොපෙනෙන අනිත්‍යතාවක් මේක මේක යටින් තිබෙනවා. අපි කලින් අවස්ථාවකදී අත් වශයෙන් දේශනා ගන්නාවදීම අපට උපමා හැටියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා අර චලන චිත්‍රය ගැන. ඒ චලනචිත්‍රයට චලනචිත්‍රයේ අපිම දාපු උපමාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උපමාවක් ආශ්‍රයෙන් අපි ඒක එක්තරා විදිහකට නවීකරණයක් හිතට ඉදිරිපත් කළේ. ඒකට අපි උපකාර කරගත්තේ අර ගද්දුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසන ප්‍රශ්නයක් දිත්තංගෝ භික්කවේ චරණං නාම චිත්තං මහණෙනි නුඹලා චරණනම් වූ චිත්‍රයක් දැකලා තිබෙනවද? ඒවම් බන්තේ එසේ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං. තේන පිකෝ භික්ඛවේ චරණේ නාම චරණේ චිත්තේන චිත්තඤ්ඤේව චිත්තපරං. මහණනි, ඒ චරණ නම් වූ චිත්‍රය සිතින්ම සිතා ගන්නා ලද්දා. එම නිසා මහණෙනි මේ චරණම් චිත්‍රයටත් වඩා සිතම චිත්‍රකරයි. චිත්‍රකරයි කියන්නේ විචිත්‍රයි කියන එක. සිතෙහිම විචිත්‍රතාවයක් තියෙනවා. එතකොට ඒ කාලේ තිබුණ චලන චිත්‍ර කොයි විදිහේවද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ කාලේ තියෙන චලනචිත්‍ර නම් ඇත්ත වශයෙන්ම අර විදිහේ අනිත්‍ය වූ ඒ ඡායාරූප රාශියක ඒ අනිත්‍යතාව ඒ වාශීගක ශීඝ්‍රාකාරයෙන් පරිවර්තනය වෙන නිසාම ඒවායේ අනිත්‍යතාව නොපෙනී යන ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිසා අර නිත්‍යතා නිත්‍ය සංඥාවක් ඒ විපල්ලාසයක් ඇති වෙනවා. ඒ විපල්ලාසය නිසා තමයි චිත්‍රපටි ආදී ඒ ආස්වාදය ලබන්න පුළුවන් විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීම. ඒකම අර ආශ්‍රයයන් ගලා එන. ඒවා එක්කම අර ප්‍රපංච ඇති කර ගැනීම, ප්‍රපංච සංඥා සංඛාවලට යටවීම. මේවා තමයි අර චිත්‍රපටයකින් ලබන ඒ විනෝද මාර්ගය, විනෝදය. මේ හැම එකටම උපකාර වන්නේ අර චිත්‍රපටියේ ඒ සකස් වීම හා සම්බන්ධ අර චලන ස්වરૂපයේ ඒ එක් චිත්‍රයක සලිතවන ස්වභාවය ඉක්ම ඒවායි ගෙවි යාම ඒවා ඒ අනිත්‍ය ස්වභාවය, ඒවා වෙනස් ආකාරයකටපත් වෙන හැටි, ඒවා නොපෙනෙන නිසා. එතකොට මේ કૃත්‍රිම දේවල් ආශ්‍රයෙන් අපි උපමා දක්වනවා. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා අත්‍ය වශයෙන්ම සිත කොයි තරම් ශීඝ්‍රයෙන් කරකැවෙනවද කියතොත් ඒකට උපමාකුත් දෙන්න බෑ කියලා. උපමා පිනසු කරා යාව ලහු පරිවත්තං චිත්තං කියලා එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා. උපමාවක්වත් දෙන්න බැරි තරම් වේගයෙන් මේ සිත කරකැවෙනවා කියලා. ඔන්න එතකොට අර චිත්ත කියන වචනය මේ බොහෝ විට බුදුරජාන් වහන්සේ අර වචනවල ඒ ප්‍රාසාර්ථ මතු කරනවා. එකම වචනය අර්ථ දෙකකින් යොදනවා සමහර විට. දැන් චිත්ත කියන එක මෙතන චිත්තකරණ. චිත්ත කියන එක චිත්‍රය ආශ්‍රයෙන් නැත්නම් විචිත්‍ර කියන වචනයට සම්බන්ධ කළා. අතට වශයෙන් මේක සහේතුක බව පෙන්නනවා අර දොයන් සූත්‍රයෙන්. ඒ වගේම මේ මේ කියපු මේ චලන චිත්‍ර සමූහය මේ මේ අපිට මේ සංඥා ලෝක සංඥාවක් මවාපාන ලෝකයක් මැනීමට උපකාර වන මේ නිත්‍ය සංඥාව ලැබෙන්නේ මේ ඇතුළත තිබෙන්නේ මේ අසත් වෙනස් වෙනවා මොහොතක් පාසා කොපියනවා වෙනස් වෙනවා චලනය වෙනවා ඒ වගේම රූපෙනුත් වෙනස් වෙනවා නමුත් ඒවායේ වෙනස් බව වෙනස් වීම නොපෙනෙන විදිහේ නිත්‍ය සංඥා විපල්ලාසය අනිත්‍ය නිත්‍ය සංඥා කියන බරපතල විපර්යාසය විපරීත අදහසක් ඒ සංසාරගත සත්‍යය තුළ තිබෙනවා අන්න ඒක නිසා තමයි එතකොට මුළු මහත් මේ සලායතනයෙන් අපිට ලෝකයක් ලැබිලා තියෙන්නේ. ඒ ඒ ලැබිලා තියෙන ලෝකේ යටටට්ටුවයි බුදුරජාන් වහන්සේ මෙතන මතු කරලා තිබෙන්නේ. යටටම බැලුවහම අන්න ද්වේතාව. දෙයන් වික්‍රේ පටිච්ච විඥානං සම්බෝ. විඥානය කියලා කියන්නේ ඒක ඝන තනිකර දෙයක් නෙවෙයි ආත්මය වගේ. එහෙන් පිටින් අනාත්මවාදී දර්ශන වලින් වෙනස් වෙන්නේ බුද්ධ ධර්මයේ අන්න ඒක නිසාමයි. විඥානය කියන එක ඒක ඝන තනිකර දෙයක් නෙවෙයි. ඒ විඥාන හයක් ධර්මයේ දැක්වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන්. නමුත් මේ හැම හැම විඥානයක්ම අර කියාපු දෙකක් උඩයි ගොඩ නැගිලා තියෙන්නේ. චක්කුංච පටිච්ච රූපේටි කිව්වා වගේ ඒ සූත්‍රයේ දිගට මම හැම එකක්ම මෙතන ප්‍රකාශ කළ යුතු නෑ. අනිත් ඒවා හිතා ගන්න පුළුවනි. ඒ වගේම සෝතංච පටිච්ච සද්දේච, ගාහනංච පටිච්ච ගන්ධේච ඒ ආදී වශයෙන් දැන් යටත් පිළිසින් මනංච පටිච්ච ධම්මේච. සිතක් අර වගේම සැලෙනවා මොහොතක් පාසා වෙනස් වෙනවා. ඊටම ශීඝ්‍ර ආකාරයෙන් අර අන්‍ය ආකාරයකටපත් වෙනවා. ඊළඟට සිතට ඒ උපත අරමුණු හැටියට ගන්න සංකල්පත් ඒ වගේම. අන්න ඒ විදිය ලෝකයේ හිතින්ම ගොඩනැගිලා තිබෙන්නේ මේ දෙදරන, හොපියන, සැලෙන මේ මූල ධර්ම වලින් එහෙම නැත්නම් මූලද්‍රව්‍ය සමූහයකින්. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා තිබෙන්නේ. එතකොට මේ අනිත්‍යානුපස්සනාව යම් කිසි කෙනෙක් ඉහළම මට්ටමකට දියුණු කරගෙන අර නිමිත්තෙන් පටන්ගෙන අනිමිත්ත අනිත්‍ය සත්‍යයේ සිට නගාගත්තා නම් එතනම ලෝක නිරෝධය බව අමුතුවෙන් කියන්න ඕනේ නේ. එතකොට අන්න ඒකයි මේ නිවන කියලා කියන්නේ ප්‍රපංච නිරෝධයත් එතනයි. ප්‍රපංචයන් ගොඩ නැගෙන්නේ ප්‍රපංච සංඥා සංඛාවලට යට වෙන්නේ අර නිත්‍ය සංඥාව නිසා. මේවයි මවල පානවා දේවල්. අර දෙකක් අතර හටන පටන් ගන්නවා. ඒකට යටින් තිබෙන්නේ මේ ද්වයතාව අන්න අර අනිත්‍ය වූ ඒ අසත්. අනිත්‍ය වූ රූපත් නිත්‍යයි කියලා කලකා ගැනීමෙන් තමයි මේ මුළු මහත් අවුලම ඇති වෙන්නේ. අසත් නිත්‍යයි රූපයත් නිත්‍යයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ඒ ක්ෂණික වෙනස් වීමයි. අර ලහු පරිවර්තන ස්වභාවය නොපිනී යනවා. ඒ නිසා අසත් නිත්‍යයි රූපයත් නිත්‍යයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ඒ ක්ෂණික වෙනස් වීමයි. අර ලහු පරිවර්තන ස්වභාවය නොපිනී යනවා. ඒ නිසාම අර ආශ්‍රවයන් ආශ්‍රවයන්ගෙන් ඒවා සංහාලාතුන් අලවල ආශ්‍රවයන්ගෙන් මත් කරන ලෝකයක් මම පානවා. ඔන්න ඔකයි ඒකට මුළු මහත් අපි මේ ලෝකය කියලා කියන මේ අපිට අතට අහුවෙන ඇසට පෙනෙන ලෝකය ඕකයි. මෙන්න මේ ලෝකය ඒකට මින් පෙනෙන්නේ මේ ලෝකේ පෙනෙන්නේ මේ ලෝකේ නිස්සාරත්වය. මින් අපිට පෙනෙනවා මේ මුළු මහත් සලායතනෙ ගොඩ නැගෙන ඒවා ඒවා ගොඩනැගෙන දේවල් ඒවා නිෂ්පාදන හැටියට සැලකුවොත් වෙනින් වචන වලින් ප්‍රකාශ කරොත් ditth sutta mutta විඤ්ඤාත ඒ වචන හතරට ගන්න පුළුවන් මේ සලායතනයෙන් නිෂ්පාදනය වෙන දේවල් ditth කියලා කියන්නේ දුටු දේවල් අසු දුටු අසු විඳි මුත කියලා කියන්නේ අර නැහැෙන් දිවෙන් කයින් විඳින ඒ දිවෙන් ලබන දේවල් ඊළාට විඤ්ඤාත මෙන්න මේ අපු මේ ditth sutta mutta විඤ්ඤාත කියන මේ හතරම හතරෙහිම හරයක් නැති බව, අරතුවක් නැති බව, ඒවා නිස්සාර බව. දැන් එතකොට මේ ද්වයන් සූත්‍රය ආශ්‍රිනුත් අපට පැහැදිලි වෙනවා. මෙන්න මේක නිසාම මේ සලායතන නිරෝධී ප්‍රත්‍යක්ෂයගත් තථාගතයන් වහන්සේට එවැනි සලායතන නිරෝධයක් ගැන කිසිසේත් හිතන්නවත් බැරි හිතන්නවත් බය වෙන ලෝකයා සමග ඒ අදහස් වූ මාරු කර ගැනීමේදී මහා බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සලායතන නිරෝධයෙන් ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු නිප්පංච තත්වයටපත් වුණු තථාගතයන් වහන්සේට ලෝකයා සමග අදහස් වූ මාරු කර ගැනීමේදී සත්‍ය ලෝකෙට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒක ප්‍රකාශ කරන ඊටාත්ම වටිනා ගැඹුරු ශූන්‍යතා ප්‍රත්‍යඥයක සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ කාලකාරාම සූත්‍ර නමින්. මේ කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකේතනුවර කාලකාරාමේදී සංඝයා වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. ඒක මෙන්න මේ විදිහටයි ඒ සූත්‍රයේ වැදගත් කොටස සඳහන් වන්නේ. යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානං යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්ස සමහරකස්ස බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍යා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාති තං තථාගතස්ස විදිතං තං තථාගතෝ න උපට්ඨාසී යම් වික්‍රේ සදේවකස ලෝකස සමහරකස් අබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං උතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමං නජානාමිති වදෙයං තං මම අස්ස මුසා යම් වික්‍රේ සදේවකස ලෝකස සමහරකස් අබ්‍රහ්මකස්ස සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං උතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමන් ඥානාමිච නච ඥානාමි කිවදෙය්‍ය සම්පස්සතාරිසමීව තමන් නීව ඥානාමි නන ඥානාමි කිවදෙය්‍ය සම්මමාස කලි ඉති කෝ වික්‍රේ තථාගතෝ දිත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතාසෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාත අවිඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඉති කෝබික්කවේ තථාගතෝ ditthusutamut විඤ්ඤාතේසු ධම්මේසු తాදී ඒව తాදී තම්හංච පනතාදිම්මා අඤ්ඤෝතාදී උත්තරීතරෝවා පණීතතරෝවා නත්ථීති වදාන ඊළඟට ධාතහ දෙවුත් සඳහන්වා සඳහන් වෙනවා යං කිංච දිත්තං වසුතං මුතං වා ආජ්ජෝසිතං සච්ච මුතං පරිේසං නතිසු තාදී සය සංගුතේසු සච්ඡං මුසාවාපි පරං ගහෙයං ඒතං ච සල්ලං පටිකච්ච දිස්වා ආජ්ජෝසිතා යත්ථ පජා විසත්තා ඥානාමි පස්සාමි තතේ වේතං ආජ්ජෝසිතං නති තථාගතං ගල්වහමන සූත්‍රයේ කෙටි නමුත් මහා ගැඹුරු අර්ථ රාශියක් අඩංගු වන ශූන්‍යතා ප්‍රත්‍යංගික සූත්‍රයක් මේකේ ඓතිහාසික පසුබිම් වශයෙන් ශාසනික ඉතිහාසය හා සම්බන්ධ කාරණා කීපයක් අපි කෙටින් සඳහන් කරමු මේ විවරණයට බහින්න කලින් මේ කාලකාරාම සූත්‍රය සම්බන්ධයෙන් ඒ සූත්‍රය නම් අහවල් තැන මෙන්න මෙහෙම දේශනා කළයි කියන මිසක් වැඩි විස්තර නැහැ. නමුත් ඒ අටුවා ආදීන් අපට ලැබෙන විස්තර අනුව ඒක දේශනා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩික අනාථපිණ්ඩික සිතානන්ගේ දියණියක් වන චූල සුභාදාන නැමැති ඒ සෝවාන් උපාසිකාව ඒ විවාහ වෙලා ඒ ගිහිච්ච තැන ඒ තමාගේ මාමණ්ඩිය වුණු ඒ කාලක සිටුවරයා මිත්‍යා දෘෂ්ටියෙන් මුදා ගන්න පුළුවන් වුණා ඒ තැනැත්තියට ඒ බුදුරජාන් වහන්සේගේ පිට කරගෙන ඊට පස්සේ ඒ කාලක සිටු සිතානන් ඒ කාලක තමන්ගේ උයනේ මේ කාලකාරාමයේ තනවල බුදුරජාන් වහන්සේට පූජා කළාය ඒ වගේම ඒ සාකේත නුවරින් අලුතෙන් පැවිදි වුණේ සංඝයා වහන්සේලා ඒ කාලකාරාමයේ රැස් වෙලා බුදුරජාන් වහන්සේ මේ තරම් මේ කාලක සිටානන් ඒ අකේල අකේලකින්ට ලැබිව සිටි කාලක සිටානන් මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීමට හැකියීම තරම් හැකියීමට පුළුවන් හැකියුණු ඒ බුද්ධ ඥාණය බුද්ධ ගුණය ගැන සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ප්‍රකාශ කළයි කියලයි දක්වන්නේ. ඒ වගේම අටුවාව කියන හැටියට මේ දේශනාව කොයිතරම් ගැඹුරුද කියතොත් මේ දේශනාවේ ස්ථාන පහකදී මේ දේශනා කරගෙන යද්දී තැන් පහකදීම මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාව අවසානයේදී ඒ අසාගෙන සිටි 500ක් භික්ෂුන් වහන්සේලා රහත් වුණු බවත් ප්‍රකාශ වෙනවා. ඊළඟට ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට ධර්මාශෝක රජුරුවන් ඒ ධර්ම දූතයන් වහන්සේලා පිටත් කරනකොට යෝනක රටට වැඩම කළ යෝනක දේශයට වැඩම කළ මහරක්කිත ස්වාමින් වහන්සේ යවන දේශයේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ ග්‍රීක ග්‍රීක ග්‍රීසි හැටියටයි. එතකොට මේ යවන දේශයේ සිටිය ග්‍රීකයින් ඈත අතීතයේ ඉඳලාම බොහොම දාර්ශනික වශයෙන් ලොකු දියුණුවක් ලබාගත්තු මහා දියුණු කළ මොළ ඇති අය. උන්ට පළමුවෙන්ම දේශනා කළ වදා කරවදාලේ මෙන්න මේ කාලකාරාම සූත්‍රය කියලා ඒ සඳහන් වෙනවා. ඒ කාලකාරාම සූත්‍රයේ දේශනා කළේ බණ අහලා ග්‍රීක යවණයින් එහෙම නැත්නම් ග්‍රීකයින් 37000ක් රහත් මාර්ගඵල වලට පැමිණි බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ ලංකාවේ බුද්ධ බුද්ධ ආගම පිහිටුවාට පස්සේ සද්ධාතිස්ස රජුගේ රජුතුමාගේ කාලයේදී කාලබුද්ධ කාලබුද්ධ රක්කිත කලුබුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ චේතිය පබ්බතේ සෑගිරියේදී මිහින්තලේ සෑගිරියේදී කළුවර පුවදා කළුතිඹිලි ගස යටදී මේ කාලකාරාම සූත්‍රයෙන් මුළු තුන්යම ප්‍රෑම ධර්ම දේශනාවක් කළ බවත් ඊළඟට ඒ ධර්ම දේශනාව සදාතිස් රජු එතන ඉඳගෙන අහගෙන හිටි බවත් ඒකත් මේ ජනප්‍රවාදවල ඒ වගේ වංශ කතාවල අටුවාවල එහෙමත් සඳහන් වෙනවා. ඔන්න ඔය ඔය කාරණා වලින් අපිට පේනවා එතකොට මේක අතීතයේ ඉඳලම ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍රයක් හැටියට සැලකුණු බව. ඒ වගේම මෙතන අපි අර තැන් පහකදී භූමිකම්පාවක් ඇති වුණා කියලා භූමි පොළොව කම්පා වුණු බව ඒ අටුවා ප්‍රකාශ කරනවා. ඒ ඒ ස්ථාන පහක් අර මේ අපි මේ සූත්‍රයේ අර්ථය කියන අවස්ථාවේදී අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඊළඟට අර සූත්‍රයේ ඒ දැන් මෙතෙක් ප්‍රකාශ කළේ සූත්‍රයේ සිංහල අර්ථය චිට්ටු ලං කරගන්න බලමු. නමුත් ඒකත් එක්තරා විදිහ ගැටලු සහිත තත්ත්වයක්. මක් නිසාද? අර බොහෝ ගැඹුරු සූත්‍රවල සිදුවෙනා වගේ මේ සූත්‍රයේ පාඨාන්තර පිළිබඳ සෑහෙන ව්‍යාකූලත්වයක් තිබෙනවා. අටුවාවට පවා බොහෝ විට විසඳ ගන්න බෑ. ඒ වගේම නොයිකුත් මුද්‍රණ නොයිකුත් මුද්‍රණ වල සංස්කරණ වලත් ගැටලු සහිත තැන් නොපැහැදිලි තැන් රාශියක් තිබෙනවා මේ සූත්‍රයේ සම්බන්ධයෙන්. කෙසේ වෙතත් අර්ථානුකූල වන එක්තරා ඒ සෑහෙන පමණට පාඨ පාට පිරිසුදු කරගෙන අපි මේක පරිවර්තනය කරන්න උත්සාහ ගත්තොත් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුචරිතං මනසහ තමහං ඥානාමි. මහණෙනි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත සම්න මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දක්නා ලදද, අසන ලදද, විඳින ලදද, දැනගන්නා ලදද, සිතින් ගන්නා ලදද, සොයා සොයා බලන ලදද, පරියේෂිතං අනුවිචරිතං මනස කල්පනා කරන ලදද ඒ හැම දෙයක්ම ඒ හැම මම දනිමි අර පළමුවෙනි පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි ලෝකයේ ඇති තාක් සත්වයින් විසින් ditta sutamuta විඤ්ඤාත පත්ත පරියේසිතං අනුවිචාරිතං මනසා කියන මේ පද ආශයෙන් හැඳින් වෙන ආකාරය සලායතනෙන් හැකි තාක් යම් තාක් සලායතනෙන් ගත හැකි දැනුම් මැද්ද ඒ සියල්ලම මම දනි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊළඟට දෙවෙනි එකකින් ප්‍රකාශ කරන්නේ අර විදිහටම යම් භික්කවේ සදේවකස ලෝකස ආදී වශයෙන් ආරම්භ වෙලා මහණෙනි ලෝකයේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ ආවිසින් මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාව විසින් යමක් දක්නා ලද්දද අසන ලද්දද විඳින ලද්දද දැනගන්නා ලද්දද සිතින් ගන්නා සිතින් ගන්නා ලද්දද සොයා බලන ලද්දද කල්පනා කරන ලද්දද ඒ සියල්ල තමා අභ්ඤ්ඤාසි මම අභ්ඤ්ඤාසින් කියලා කියන්නේ විශේෂ දැනුමකින් විශේෂ වශයෙන් දැනගතිමි කියන එකයි අභිජානා අභිජානාති කියන වචනය ඇතුළට අභි කියන උපසර්ග පදයෙන් මෙතෙන්ට එකතු වීමයි වෙනස තියෙන්නේ. තමහන් අභඤ්ඤාති. ඒ මම දන්නව පමණක් නෙවෙයි විශේෂාදනි. විශිෂ්ට වශයෙන් දැනගන්න දැනගති. ඒ වගේම සං තථාගතස්ස විදිතං. ඒ තථාගතවරයා විසින් තේරුම්ගෙන තිබේ. විදිතං කියලා කියන්නේ ඒක දැනගෙන තිබෙනවා, තේරුම්ගෙන තිබේ. විදිතං. සං තථාගතෝ න උපට්ඨාසි. නමුත් තථාගත තෙම මේ උපට්ඨාසි කියලා කියන්නේ අර අපිට කියන්න පුළුවන් ඒ ඒ දැනුමෙහි එල්බගත්තේ නැහැ. ඒ දැනුම අල්ලගත්තේ නැහැ. එහෙම නැත්නම් ඒ දැනුමට සමීපස්තව සිටියේ නැහැ. දාර්ශනික ව්‍යවහාර මේ කාලේ දාර්ශනික ව්‍යවහාර අනුව කියනවනම් ඒ දැනුම පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ස්ථාවරයක් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒ ඒ වයි එල්බගත්තේ නැහැ කියන එක. පළපදියම් මුනේ නැහැ. තථාගතෝ නොඋපට්ඨාසි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස සම්මන ප්‍රාඥිය බජාය සදේව මනුස්සාය දිත්තං සුතං උතං විඤ්ඤාතං පස්සං පරිේෂිතං අනුවිචරිතං මනසා තමහං මෙජානාමිති වදෙය්‍යං තං මමස්සු මුසා අර කියාපු අර සියල්ලම මම නොදනිමි කියලා ප්‍රකාශ කළොත් ඒක මගේ බොරුවක් වනු ඇත. තං මමස්සු මුසා ඊළඟට මේ බැලු බැලමට ප්‍රහේලිකා ගොඩක් වගේ මේ මුළු මහත් සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අර විදිහටම ආරම්භ කරගෙන යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සංගතං විඤ්ඤාතං පත්තං පරියසිතං අනුචරිතං මනසා තමං ඥානාමිච නච ඥානාමිති වදෙය්‍යං කම්පස්සතාදිසමේව මම එය දනිමි සහ නොදනිමි කියලා මේ දෙකම කිව්වොත් දෙකම ප්‍රකාශ කළොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඒ වගේම තමහන් නේව ජානාමි නන ජානාමි इति වදෙයන් තං තං මමහස කලි. ඒ වගේම මම ප්‍රකාශ කළොත් මම ඒවා දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා ඒකත් මගේ දෝෂයක් වෙනවා. තං මමහස කලි. ඊළඟට ඉතිකෝ භික්කවේ මෙසේ මහණෙනි තථාගතෝ දිත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති දිත්ත කියලා කියන්නේ දැන් දිත්ත සුතමුත ආදී දැන් අපි බොහෝ අවස්ථාවල හමු වෙලා තිබෙනවා ඔය බාහ්‍ය සූත්‍රයේම දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං ආදී වශයෙන් අපි කලින් අවස්ථාවක විග්‍රහ කළා ඒවා ඒකට සමහරට සිංහල වචනයක් පවා සොයා ගන්න අමාරුයි අර අර ආත්ම වාදයට ආත්මවාදය ඉවත් කළා. දුටුව දුටු දෙය දැන් දුටු දෙය කියලා කිව්ව හැටි එකක් අපේ ඒකට අහු වෙන ස්වභාවයක් තියෙනවා. මෙතන දිට්ඨ කියලා කියන එක දුටු සාමාන්‍ය දුටු දෙය කියලා ව්‍යවහාර කරන්නේ නමුත් ඊටත් වඩා මෙතන ප්‍රාථමික අර්ථයක් යෙදෙන්නේ. දිත්තා දට්ඨබ්බං දිත්තං නමඤ්ඤති. දැන් මෙතන කියෙන්නේ ඒ දැකියා දැකීම මාත්‍රයේ ඇත්ත වශයෙන් අර දිත්තේ දිත්තමත් නම් කියන අදහසයි මෙතන ප්‍රකාශ කරන්නේ. දිත්තා දට්ඨබ්බං දිත්තං නමඤ්ඤති. තථාගත තෙම එය දිත්‍ය බුදු දිත්‍යයක් මිසක් දැකිය යුතු දිත්‍යයක් හැටියට දැකිය යුතු දැකිය යුත්තක් හැටියට මඤ්ඤණා කරන්නේ නැහැ හිතන්නේ නැහැ මේ මඤ්ඤණා කියන වචනත් අපිට අර බාහ්‍ය සූත්‍ර ආදීන් මේ වගේ මූලපරියාය ආදී සූත්‍ර වලත් හුරු පුරුදු වචනයක් මඤ්ඤණා කරන්නේ නැහැ තණ්හා මාන දිත්‍ය ආදී වශයෙන් අර සක්කාය දිට්ඨිය අනුව මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට දිත්තා දිත්තබ්බං දට්ඨබ්බං දිත්තං නමඤ්ඤති. බුදු දැකීම මාත්‍රේ මිස දැකිය යුතු දැක්මක් නොහඟි අපිට අන්න එහෙම ටිකක් පරිවර්තනය කරන්න පුළුවන්. දැකීමෙන් වෙන් වූ බුදු දැකීම මාත්‍රයෙන් වෙන් වූ දැකිය යුතු දැක්මක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඟි. දිඨා දත්තබ්බන් දිඨන්නමයි. ඒ වගේම අදිඨන්නමයි. නුදුටුවක් ලෙසද නොහඟි. අදිඨන්නමයි. ඊළඟට දත්තබ්බන් නමයි. දැකිය යුතුයයි නොහඟි. දැකිය යුත්තකයි නොහැඟි. දට්ඨබ්බං නමං. දට්ඨාරං නමඤ්ඤති. දැකිය යුත්තෙක් යතේ නොහැඟි. දැකිය යුත්තෙක් මේ දකින්න කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ වගේම සුතයන් පිළිබඳව අසු අසු දේ පිළිබඳව ප්‍රකාශ කරනවා. සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. ඒ බුදු ඇසීම් මාත්‍රය මිසක් ඇසිය යුතු ඇසුමක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඳි සුතා සෝතබ්බං සුතං නමං අසුතං නමං නොයසු හැටියටත් ඒක මම ඇහුවේ නෑ කියලා කියන්නේ නෑ අර ප්‍රඥාව නිසා ඒක මට ඇහුනේ නෑ නෑ වුණා කියලා කියන්න බැරි තත්වයක් තිබෙනවා අසුතං නමං නොසුව හැටියටත් නොහඟි අසුතන් නමයි සෝතබ්බන් නමයි ඇසිය යුත්තකෙයිද නොහඟි. සෝතාරං නමඤ්ඤති අසන්නික්කතයිද නොහඟි. ඒ විදිහටම මුතය ගැන. මුත කියලා කියන්නේ අර නැහැයින් දිවෙන් කයින් ගන්න ඒ අරමුණු මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති. ඒ විදිහේ දැනුණු දේවල් එහෙම නැත්නම් විඳිදී පිළිබඳව කියනවනම් ඒ වින්දනයෙන් තොර විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. තමෝතබ්බං උතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති ඒ වගේම නොවිදි නොවිදි හැටියක්ද නොවිදි බවක්ද නොහඟි නොවිදි බවක්ද නොහඟි මෝතබ්බං නමඤ්ඤති විඳිය යුක්තක් හැටියටද නොහඟි මෝතාරං නමඤ්ඤති විඳින කෙනෙක් ගැනද නොහඟි ඒ වගේම විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති දැන දැනගැනීමෙන් තොර දැනගත යුතු දැනුමක්ද නොහඟි. ඇතයිද මහඟි. දැන දැන නොගත් බවක්ද නොහඟි. දැනගත යුත්ත යුත්තකේද නොහඟි. දැනගන්න කෙනෙක් පිළිබඳවද ඒ මඤ්ඤණාවක් ඇති කරනෝගනි විඤ්ඤාතාරන්න මඤ්ඤති. කියලා ඔය විදිහට ප්‍රකාශ කළා ඊළඟට ඉතිකෝ බික්කවේ තථාගතෝ dittasuttamuත විඤ්ඤාතබ්බේසු ධම්මේසු ආදී ඒව තාදී මෙසේ මහණෙනි තථාගතෙම දික්ඛ සුත මුත විඤ්ඤාත ආදී පිළිබඳව ආදී තේක්ම තාදී මේ තාදී කියන වචනයත් අපි බොහෝ දේශනේ පහුගිය දේශනාවල ගන්න ආකම ප්‍රකාශ කළා අපි සිංහල වචනයක් ඒකට පහසුවෙන් පාවිච්චි කරනවා එහෙ වූ බව එහෙම නැත්නම් එසේ වූ ස්වභාවය ඒ තාදී තාදී ගුණය ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා ඒ අෂ්ටලෝක ධර්ම ආදීන් කම්පාන වන ස්ථිරසාර ආදී ගුණ සමුදාය වෙනවා නමුත් ඒකට ප්‍රධාන හේතුව මොකද අකම්මයතාව ඒකක්වත් අල්ලා නොගැනීම නිසා ඒක මගේ කියලා අල්ලා නොගැනීම නිසායි අර తాදී බව ලැබෙන්නේ එහෙව් බව ලැබෙන්නේ ඒකයි වෙනස තියෙන්නේ එතකොට తాදීයේ తాදීසේකම తాදී මේ ditthසුත මුත විඤ්ඤාත ආදී පිළිබඳව තථාගතයන් වහන්සේ කොයි විදිය කෙනෙක්ද කියන එකයි අවසානයේ ප්‍රකාශ කරන්නේ තථාගතයන් වහන්සේ මේ හැම එකක් පිළිබඳවම తాදී తాදී ගුණයෙන් යුක්තේ తాදීසේකම తాදීහ තම්මාච පන తాදීම්මා ඊ తాදී පුද්ගලයාට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ ආදී කෙනෙක් නැතයි කියන්නේ. කියලා එහෙම ප්‍රකාශ කරනවා. ඊළඟට ගාථා දෙකක් තියෙනවා. යංකින්ච දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සත්‍ය මුතං පරේෂං. නතේසු තාදී සය සංගුතේසු සත්‍යං මුසාවාපි පරංගහෙය. අනුන් විසින් යංකින්ච දිත්තං සුතං මුතං වා අනුන් අන්‍යයන් විසින් දකින්න ලද අසන ලද විඳින ලද යංකින් දිත්තං සුතං මුතං අජ්ජෝසිතං සත්‍ය මුතං. ඒ වගේම ඉල්බ ගන්නාලද ඇත්තයයි සත්‍යයයි හඟින ලද යමක් වේද ඒ කිසිවක් පිළිබඳව නතේ සුතාදී සය සංනුතේසු ඒ වුණුන්ගේ දෘෂ්ටිවල කොටු වූ ඒ දෘෂ්ටිවාද පිළිබඳව තථාගතයන් වහන්සේ නතේ සුතාදී සය සංනුතේසු සත්‍යං මුසාවාපි පරන්දහෙය අනිකා සත්‍ය කියනවා හෝ කියා හෝ බොරුව කියනවා හෝ කියලා අඥාගේ වචනය සත්‍යය කියලා හෝ බොරුයි කියා හෝ නොකිය නොදරමි කියන එකයි එතන ප්‍රකාශ වෙන්නේ. සත්‍යකේතනාන්ත ඒක ඒකාන්ත සත්‍යයක් හෝ ඒකාන්ත මුසාවක් වශයෙන් ප්‍රකාශ කරන්නේ නැත. මක්නිසාද ඒ සංච සල්ලං පටිකච්ච දිස්වා අජෝසිතා යත් පජාවිසත්තා ලෝකයේ සත්‍යය ඇමිනී සිටින ඇලී සිටින මේ උල මේ දෘෂ්ටි උල අර අන්තගාමී දෘෂ්ටි උල කලින්ම දැකලා ඒතං සල්ලං හටිකච්ච දිස්වා අජ්ජෝසිත තත් පජාවිසත්තා ඥානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නති තථාගතාන මම දනිමි මම දකිමි එය එසේම යයි යන දෘෂ්ටි වශයෙන් එල්බගෙන ප්‍රකාශ කරන අදහසක් තථාගතවරයා තුල නැද්ද අජෝසිතං නැති තථාගතං දෘෂ්ටි වශයෙන් ගත්තු යමක් තථාගතයන් වහන්සේ තුල නැත දැන් එතකොට මේක තව අපිට මේවා පිරිසුදු කරගන්න සිද්ධ වෙනවා මේ මූලික සැකීල්ල විතරයි අත් වශයෙන් සූත්‍රය අපි දුන්නේ යම් කිසි පරිවර්තනයක් මේකට පළමුවෙන් ආධාර කරගන්න යුතු නිසා නමුත් මේක ඇතුලේ තිබෙන වචන පද සමූහයත් තුල අර්ථ රාශියක් තව ගැබ් වෙලා තිබෙනවා නමුත් මූලිකව අපිට හිතා ගන්න පුළුවන් දැන් මෙතනින් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම අර තථාගතයන් වහන්සේ අර අන්‍ය දෘෂ්ටිකෙන් මිත්‍යා දෘෂ්ටිකෙන් එහෙම නැත්නම් අපි කියන්නේ අන්තගාමී දෘෂ්ටි දෘෂ්ටි අතීතකෙන් කියලා එහෙම නැත්නම් සාංශක දෘෂ්ටිය, උච්චේ දෘෂ්ටි ආදී දෘෂ්ටිවාදී වාදීන් විදිහේ ඒ ඔවුන්ගේ ආකල්පයක් නෙමෙයි තථාගතයන් වහන්සේ තුල තිබෙන. ඊට වඩා එහෙම් පිටිම වෙනස් ආකල්පයක්. ඒක අපිට ප්‍රකාශ හෙළි වෙනවා මේ සූත්‍රයේ අර ප්‍රහේලිකා විදිහේ මුල් කොටසේ. තථාගතයන් වහන්සේ හරි මහා ලොකු ප්‍රේලි ලොකු ප්‍රේලිකාවට මුහුණ දීපු ආකාරයයි මේ මුල් පද වලින් ප්‍රකාශ වෙන්නේ. අකිසාද දෙවියන් මරුන් දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ ආවිසින් දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් අර දකින ලද අසන ලද විඳින ලද කල්පනා කරන ලද සිහිතින් සොයා බලන යමක් වේද ඒ සියල්ල මම දනිමි කියලා බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා ඊළඟට දෙවෙනි වර ප්‍රකාශ කරනවා ඒ සියල්ල මම අභිදානාති වඩා යම් කිසි විශේෂ ආකාරයකින් දනිමි කියලා දනිමි කියලා අභ්‍යඥාති එපමණක් නොවේ ඒ සියල්ල මම තේරුම් ගත්තයි කියලා ප්‍රකාශ කරනවා නමුත් තීරුම් ගත්ත තීරුම් ගත්තට මොකද ඒ ඒ ditthසුත මත ආදිය පිළිබඳව යම්කිසි ඒවා දැඩිව ගැනීමක් තථාගතවරයා තුල නැහැ. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් අර අර දෘෂ්ටිවාදීන් ප්‍රකාශ කරන අන්දමට සම්පූර්ණයෙන් තීරුම් ගත්තනම් එහි එල්බගත යුතුව තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙතන න උපට්ඨාසි කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මෙතනම ලොකු ගැටලුවක්. ඒ වගේම මේ මේ මේ දේශනාව තුළින්ම අපිට පෙනෙනවා අර කලින් අපි සාකච්ඡා කළ අව්‍යාකට වස්තු පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්න වලට තරමක සමානත්වයක් මෙතන තිබෙනවා. අව්‍යාකට වස්තු නමින් අපි අර කලින් සාකච්ඡා කළා අර හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණ කියලා චතුෂ්කෝටික සතර කෝණ තර්ක න්‍යායක් තිබෙනවා. ඊ තර්ක න්‍යායයට තරමක සමානත්වයක් මේ සූත්‍රයේ තිබෙනවා. නමුත් මෙතන අමුත්ත තියෙන්නේ මෙතන අමුත්ත තිබෙන්නේ අර මුල් කොටසේ සාමාන්‍යයෙන් චතුස්කෝටික තර්කයේ අර සතර කොන් තර්කයක මුල් විකල්පය ප්‍රතික්ෂේප කරනවා. දැන් මුල් මුල් විකල්පයත් ප්‍රති හෝති තථාගතෝ පරම්මරණ ඊට නොහෝති තථාගතෝ පරම්මරණ. මේ විදිහේ එකක්වත් පිළිගන්න බැරි විදිහේ තත්වයක් ප්‍රකාශ කරනවා. නමුත් මෙතෙන්දී පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ සියල්ල මම දනිමි. ඊළඟට එය වඩා විශේෂ වශයෙන් දැනගතිමි. ඒවා තීරුම් ගතිමි. නමුත් මේ තීරුම් ගත්ත නිසාම ඒවා පිළිබඳව මේ දෘෂ්ටිග්‍රාහයෙන් ගන්නෙ නැහැ. මෙන්න මෙතන ලොකු ගැටලුවක් තිබෙනවා. මෙතෙන්දී අපිට හිතා ගන්න තියෙන්නේ අර මූලපරියාය සූත්‍රයේ අපි කලින් අවස්ථාවක විග්‍රහ කළ මූලපරියාය සූත්‍රයේ දැනීම් මට්ටම් දෙකක් සඳහන් කරලා තිබෙනවා. සංජානාති අභිජානාති කියලා. අර සාමාන්‍ය අශෘතවත් ප්‍රත්‍යඥයා අපට දැන් ඒකට නිදසුනක් කියනවා නම් අසුතෝ අපුතුජනෝ පටවින් පටවිතෝ සංජානාති පටවින් පටිවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති අසුතෝ පෘථග්ජනයා පෘථිවිය පිළිබඳව සංඥා වශයෙන් දැනගන්නේ සංජානාති ඒකත් එක්තරා දැනීමක් තමයි දැනීම දැනීම් මට්ටම් වල ඊටාම පහත්ම එක තමයි මේ සංඥා සංඥා වලින් දැනගන්නේ ඒකයි ඉච්චරයි තියෙන ආශ්‍රිතවත් ප්‍රත්‍යඥය. එතකොට එහෙම සංඥාවෙන් දැනගත්තට පස්සේ ඒ දැනත්තා මොකද කරන්නේ? පටවින් පටවිතෝ පටවිය පටවීමයි කියලා හිතාගෙන සංඥාත්වා පටවින් මඤ්ඤති පටවිය පටවිය ඇති ඇත්ත වශයෙන් තිබෙන දෙයක් හැටියට මඤ්ඤනා කරන සංහාමාන දිච්ච වශයෙන් පටවියා මඤ්ඤති ඊළඟට අර ව්‍යාකරණ රටාව අනුව පටවියයි යයි හංගී පටවිය පටවියෙන් යයි හංගී පටවිය මගේ යයි හංගී පටවිය පිළිබඳව අභිනන්දනයක් ඇති කරගන්නවා. අන්න ඒක අර පහත් එක්තරා අර පහත පහළ දැනීම මට්ටම. ඊළඟට තථාගතයන් වහන්සේ පිළිබඳව මේ මූලපරියාය සූත්‍රය ප්‍රකාශ කරන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥා අභිඥාය පඨවින් නමඤ්ඤති. පඨවියාන මඤ්ඤති. පඨවිතෝ නමඤ්ඤති. පඨවින් මේතින මඤ්ඤති. පඨවින් නාබිනන්දති. අර අභිඥානා ඥානාති කියන පදයෙන් කියවෙන විදිහේ ඒ විශිෂ්ට ඥානය තුන අවබෝධ කරා කර කථාගතයන් වහන්සේ ඒ පටවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම අර ව්‍යාකරණ රටාවට වහල්ව පටවියයි පටවියෙන් ආදී වශයෙන් හිතන්නේ නැහැ. ඔන්න ඔතන ওই වෙනසයි මේ මෙතනක් දක්වලා තිබෙන්නේ. කථාගතයන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා මම ඒව දන්නවා. මම ඒව දන්නව පමණක් නෙවෙයි මම ඒව හොඳටම දන්නවා. මම ඒව හොඳටම දන්නව පමණක් නෙවෙයි මම ඒව හොඳට තේරුම් ගත් මම ඒව හොඳට තේරුම් ගත්ත නිසාම මම ඒවට හේතු වෙන්නේ නැහැ ඒවා පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ අන්නේ තමයි එතකොට මේ මේ විදිහට අපිට ගන්න තියෙන්නේ මේ මුල් කොටස මේක මහා ගැටලු විදිහටයි බොහෝ විට මේ තේරුම් ගන්න බැරි විදිහටයි මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ සූත්‍රය එතකොට අන්නේ මේ විදිහේ தත්වයක් නිසාම තමයි අර දෙවෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කිසි විදිහකින් මම කිව්වොත් මේ ලෝකයා විසින් දන්නා ලද අසන ලද මේ සියල්ලම නොදනිමි කියලා ඒක මගේ බොරුවක් වෙන්නේ. ඒකට නොදනිමි කියලා කියන්න බෑ. දැන් තථාගතයන් වහන්සේ මේවා දෘෂ්ටි දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැත්තේ මේවා නොදන්න නිසාද කියලා කෙනෙක් ඇහුවොත් ඒක ඒකටත් ඔව්ය කියලා කියන්න බෑ. අන්න ඒ විදිහ තත්ත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන් මේවා තේරුම් ගත්ත නිසාමයි ඒවා අල්ලගන්නේ නැහැ. ඒකයි අර නජාන එය නොදනිමේ කියලා තථාගතයන් වහන්සේ කියන්න බෑ. ලෝකයා අසන් ප්‍රශ්නයට ඒ විදිහට පිළිතුරු දෙන්න බෑ. නමුත් ලෝකයා කල්පනා කරන්නේ ඒව දන්නවනම් ඒව අල්ල ගන්න ඕනේ කියලා. ඒවා පිළිබඳ අර දෘෂ්ටිග්‍රහයෙන් ගත යුතුයි කියන එකයි ලෝකයාගේ අදහස. ඒ වගේම සමාන් ජානාමිච නච ජානාමි. මම ඒව දන්නවා සහ නොදන්නවා කියලා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඊළඟට නීව ජානාමි නැන ජානාමි කිව්වත් ඒකත් අර වගේම මගේ දෝෂයක් වෙන්නේ නැහැ. ඔන්න විදිහට අර මුල් කොටස අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. දැන් අර අටුවාවේ දක්වනවා ඇත්ත වශයෙන්ම අර අර පොළව කම්පා වුණයි කියලා ප්‍රකාශ කරන්නේ අවස්ථා පහක් එතන දක්වනවා. සබ්බඤ්ඤුත භූමි ඒ බුදුරජාණන් වහන්සේ ඥානාමි අභිඥානාම් අභඤ්ඤාසින් විවිධං යන පද තුනෙන් දක්වන තමාගේ මේ බුද්ධඥානෙ ඒවා සියල්ල අවබෝධ කරගත්තු බව ප්‍රකාශ කරන පද තුනට අටුවාව සඳහන් කරනවා ඒක සම්පඤ්ඤුත භූමි කියලා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ ප්‍රකාශ කරන කොටසයි සූත්‍රය. සම්පඤ්ඤුත භූමි කියලා කිව්වේ ඒකයි. දනිමි, වෙසසා දනිමි ඒවා තේරුම්ගෙන තිබේ. තේරුම් තථාගතයන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේ විසින් තේරුම් ගන්නා ලදී කියලා ප්‍රකාශ කරන පද තුන සබ්බඤ්ඤත භූමි නමින් අටුවාවේ පෙන්වුම් කරලා පෙන්වුම් කරනවා. ඒ සබ්බඤ්ඤත භූමි ඒ කොටස ප්‍රකාශ කරලා ඉවර වෙනකොටම පොළොව කම්පා වුණයි කියලා ඔය විදිහට දක්වනවා. ඊළඟට අර න උපට්ඨාසි කියන එක අටුවාවේ තෝරන්නේ කීනාසව භූමිය හැටියට. ඒ ඒ ඒවා දෘෂ්ටි ග්‍රාහයෙන් අල්ලගන්නේ නැත්තේ මක් නිසාද? අර තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයන් නැති නිසා. තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් ඒ ඒවා අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්නේ අර න උපට්ඨාසි කියන පදේ. ඒ ditthසුත මුත ආදී පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. ඒවට හේතු වෙන්නේ ලිබ ගන්නෙ නැහැ කියන එක. ඊළඟට දක්වනවා සබ්බඤ්ඤිත භූමි, කීනාසව භූමි ඊළඟට ඊළඟට තියෙනවා මේ සූත්‍රය ඊළඟට දෙන කොටස මොකක්ද? තථාගතෝ සම්මාච යම් කොට අන්නේ ඒ සූත්‍රයේ ඊළඟට සඳහන් වෙන කොටස අපි දැන් කාලයත් අවසන්යි මේ අදට මෙතන විස්තර කරමු. ඊතාවදාචම් මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සම්පේ ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම දසුන් පෙළ නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි